සමන්තා චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්ම අද පෝය දින ධර්ම දේශනාව වශයෙන් මෝනීය වත මෝනීය ප්‍රතිපදාව පිළිබඳව විස්තර කර දීමටයි බලාපොරොත්තු වෙන්නේ මේ මෝනීය වත මෝනීය ප්‍රතිපදාව කියන එක මේ බුද්ධ ශාසනයේ එකමේක භික්ෂූන් වහන්සේ නමක් පුරණ ඊ타ම ශ්‍රේෂ්ඨ දුර්ලභ ගණයේ ප්‍රතිපදාව. ඒ ගැන ඉදිරියේදී විස්තර වෙනම හැම දිනාම ඊතා හොඳින් ධර්ම ශ්‍රවණී කරන්නට ඕන මේ මොණෙය වත මොණෙය ප්‍රතිපදාව ඊටාම දීර්ඝ එකක් ගාථා 25කටත් වැඩියෙන් තියෙනවා. ඉතින් හැකිතරම් කෙටි කරමින් මේ කාල සීමාව අනුව විස්තර කර දීමට බලාපොරොත්තු වෙනම හැමදෙනා මේ ධර්ම ශ්‍රවණේ කරලා ඒ අනුව කටයුතු කරලා තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වෑයම් කරන්නට ඕන. මේ සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ තවතිසා දෙව්ලොව. අසිත කියන තාපසයා තවසා දිව්‍ය ලෝකයට යනවා විවේක ගන්නවා. මේ අසිත තාපසයා කියන්නේ සුද්ධෝදන රජුරුවන්ගේ පියාවන සීහ හනු රජුගේ පුරෝහිත බ්‍රාහ්මණ සුද්ධෝදන රජු කුමාර කාලයේහි මේ අසිත තාපසයාගෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. ඉතින් සුද්ධෝදන රජු රාජ්‍යයට පත් වුණාට පස්සේ ඔහුගේ පියාගෙන් කෙරෙන ගෞරව ආදිය මේ අසිත තාපසයාට ලැබුණේ නැහැ. බොහෝ සෙයින් ඇඳිලි බැඳීම පමණක් වගේ කරනවා මේක ඉතින් අභිෂේක ලබාපු ශාක්‍ය රජවරුන්ගේ සිරිතක් තමයි. මේ අසිත පුරোহিত බ්‍රාහ්මණයා මේකට කලකිරුණා. දවසක් ගෙහින් රජුරවන්ට කියනවා මහරජ මම තවුස්දම් පුරන්නයි බලාපොරොත්තුව කියලා. රජුරව විරෝධයක් දැක්වේ නැහැ. එහෙමනම් ආචාර්යේනි මට නිතර දකින්නත් ඕන කරනම මගේ උයනම නැවතිලා තවුද්දම් පුරන්න කියලා රජුරු අවසර දුන්නු. දැන් මේ අසිත තාපසයා රජ්ජරුවන්ගේ උයනේ තවුද්දම් පුරමින් ධ්‍යාන භාවනා කළා අෂ්ට සමාපatti පංච අභිඥා උපදවා ගත්තා. දැන් ඔහු රජගෙදරින් දාන වළඳලා එක්ක හිමාල වනයේට යනවා විවේකය ගන්න එහෙම නැත්නම් තවතිසා දේවුලවට යනවා තවසක් තවතිසා දේවුලවට ගිහිල්ලා විවේක අරගෙන ආපසු එන්න හැරෙනකොට මේ අසිත තාපසයාට දකින්නට ලැබෙනවා දෙව්ලොව මහා උත්සවයක්. දෙවිය නොඑක ආකාර ගී ගයමින් සංගීත භාණ්ඩ වාදනය කරමින් පිළේ හිස සිසාරමින් නටමින් ගයමින් මහා උසස් ආකාරයට සතුටු වෙනවා විනෝද වෙනදට එහෙම නැහැ මේ අසිත තාපසය ඇහුවා මොකද වෙනදා නැති වෙනසක් මේ දිව්‍ය ලෝකේ. ඉතින් එක දෙවියෙක් මේකට හේතුව ප්‍රකාශ කරන සෝබෝධිසත්ත රත්න වාර අතුල්ය මනුස්ස ලෝකේ හිත සුඛාය ජාත සක්ඛානගාමේ ජනපදේ ලුම්බිනේ තේනම්හ තුත්තා අතිරිව කල්ය රූපා රත් උතුම් රත්නයක් බඳු කවර කෙනෙකුටවත් සමාන කළ නොහැකි ඒ බෝධිසත්වයන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ ශාක්‍ය ජනපදයේ ලුම්බිනි කියන උයනේදී උත්පත්ති ලැබුණා. බොහෝ දෙනාට හිතසුව පිණිස මේ බෝධිසත්වයන් වහන්සේ මනුලව උත්පත්ති ලැබුණා. ඒ නිසා තමයි අපි සතුටු වෙන්නේ කියලා මේ දෙවියෝ අසිත තාපසයාට කිව්වා. තාපසයා කෙලින්ම ආව රජගෙදරට. ඇවිල්ලා රජ්ජරුවන්ට කිව්වකෝ උපන් දරුවා මටත් පෙන්වන්න කියලා. ඒ දරුවා ගෙනල්ලා රජ්ජරුව මේ අසිත තාපසයාට පෙන්වුවා. අසිත තාපසයා ත්‍රිවේදේ පරදරට ගිය මහා උගතේ බැලුවා මේ කුමාරයාගේ අංග ලක්ෂණ බැලුවහම මේ ලෝකේටම උත්තම පුරුෂයෙක් වෙනවා මේ කුමාරයා ඒ පමණක් නෙමෙයි මේ කුමාරයා අනාගතයේදී ලෝතර බුද්ධත්වයටපත් වෙනවා බොහෝම සතුටු වුණා මේ අසිත තාපසය. ඊළඟට බැලුවා තමන්ට මේ කාලය වෙනතුරු ජීවත් වෙන්න පුළුවන්ද කියලා ජීවත් වෙන්න බෑ. ඒ ගැන කනගාටුවටපත් වුණා. ඉතින් රජුරෝ ඇහුව මොකද ආචාර්යනි කුමාරයාට විපතක්වත් තියෙනවද කියලා. ඉතින් මේ අසිත තාපසයා විස්තරේ කිව්වා. සම්බෝධියක්ගං පුසිස්සතායං කුමාරෝ සෝධම්ම චක්කං පරම විසුද්ධ දස්සී වත්තේස්සතායන් බහුජනහිතානුකම්පේ විත්තාරිකස්ස භවින්තති බ්‍රහ්මචාරියං මේ කුමාරයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි අනාගතයේදී බොහෝ ජනයාට හිත පිණිස ධම්සක් පවත්වනවා. ධම්සක් කියන්නේ ධර්ම චක්‍ර සූත්‍රයේ පමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ කුමාරය අනාගතයේදී පරම විසුද්ධියෙන් යුක්ත ලෞතර බුද්ධත්වයට පත් වෙලා ධර්මයේ දේශනා කරන බොහෝ දෙනාට හිතානුකම්පීව මේ විදියට ධර්ම දේශනා කරනවා. උන්වහන්සේගේ ශාසනය ලොව පැතිරී යනවා කියලා මේ අසිත තාපසයා රජුරවන්ට ප්‍රකාශ කළා. මේ ප්‍රකාශය කරලා අසිත තාපසයා කෙලින්ම ගියා තමන්ගේ නැගණියගේ ගෙදරට. නැගණියගේ ඉන්නම නාලක කියලා දරුවේ. මේ නාලක දරුවා කැඳවලා ඒ දරුවාට අවවාද කළා මේ විදිහට ඔබ මේ සිද්ධාර්ථ කුමාරයා අනාගතයේදී බුදු වෙනම උන්වහන්සේ වෙනුවෙන් අදම මහාන වෙන්නට ඕන. තාපස තාපස ප්‍රෝජ්ජාවෙන් පැවිදි වෙන්නට ඕන. නගණියත් එක්ක කතා කළා කුමරු කැමති කරගත්ත නාලක කුමාරයා ඔහු අතීතයේ ඉඳලා මේ ප්‍රතිපදාවටම පාරමිතා පුරාගෙන ආපු කෙනෙක් ඒ නිසා මේ වචනේ කියනකොටම කැමති වුණා. එහෙම කියලා මේ අසිත තාපසයා නාලක කුමරුට ප්‍රකාශ කරනවා බුද්ධෝති ഘോഷං යද පරතෝ සුනාසි සම්බෝධිපත්ත විවරති ධම්මමග්ගං ගන්තාන තාත්ත සාමයං පරිපුත්ථියාන චරස්සු තස්මින් භගවති බ්‍රහ්මචාරියං දරුව ඔබට යම් දවසක ලෞතර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලායි කියලා අසන්නට ලැබුණාම මේ ආරංචිය ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා ධර්ම මාර්ගයේ විවෘත කරලා තියෙනවා නිවන් මඟ විවෘත කරනවා තියෙනවා කියලා ඔබට මේ ආරංචිය ලැබුණාම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙලා උන්වහන්සේගෙන් ධර්මයේ ගැන ਵਿਚාරන. එහෙම ਵਿਚාරලා ඒ බුදුරජාණන් වහන්සේ සමීපයේදී මහානදම් පුරන්න බ්‍රහ්මචර්යාව පුරන්න කියලා හිටන් මේ නාලක කුමාරයාට අසිත තාපසයා අවවාද කළා. මේ අනුම මේ නාලක කුමරු එදිනම වාගේ ඉරිසි ප්‍රවෘජ්ජාවෙන් පැවිදි වුණා අපේ බුදුරජාණන් වහන්සේ උදෙසා අපේ අටුවාවල තියෙනම අවුරුදු 7කට ඉස්සෙල්ලා සුද්ධාවාස බඹලව බ්‍රහ්මීෙක් මනුෂ්‍ය ලෝකේ සැරිසරමින් වර්ෂ හතක් ගියාට පස්සේ මෙහෙම බුදු කෙනෙක් ලෝ පහළ වෙනම ඒ උන්වහන්සේගේ ශාසනයේදී එක්තරා භික්ෂුවක් මේ මෝනීය වත කියන දුර්ලභ ප්‍රතිපදාවක් විමසනමක් ඉතින් මේක මහජනයා අතර පැවතුණා. නැසිලා ගියේ නැහැ. પરම්පරාවට පැවතුණා. දැන් බුදුරජාණන් වහන්සේත් ලොව පහළ වෙලා මංගල ධර්ම දේශනා ඒ මංගල ධර්ම දේශනාව කරලා දවස් 7කට පස්සේ තමයි මේ නාලක තවුසාට බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා කියන ආරංචිය ලැබුණා. ඉතින් සිද්ධාර්ථ කුමාරයා උපදිනකොටම මේ නාලක කුමරුට අවුරුදු 15ක් 20ක් වුණා නම් දැන් 50ක් 55ක් වාගේ වයසක් වෙන්නට ඕන. එහෙම ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. මනුෂ්‍යය, දෙවිය, බ්‍රහ්මය කෝටි ප්‍රකෝටි ගණන් මේ බුද්ධ ශාසනයකදී සිදුවෙන එකම සිද්ධිය. දැක බලා ගැනීම. ආයතින් මේ නාලක තාපසයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඳලා අහනවා අඤ්ඤාතමේතං වචනං අසිතස්ස යථා තතං තන්තං ගෝතම පුච්ඡාමි සබ්බ ධම්මාන පාරගං ගෞතම බුදු පියාණන් වහන්සේ මගේ මාමණ්ඩිය වූ අසිත තාපසයා එදා මට ප්‍රකාශ කළා මේ සිද්ධාර්ථ කුමාරයා අනාගතයේදී ලෞතර බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒක අද සැබෑ වෙලා තියෙනවා. සියලු ධර්මයන්ගේ පරතරට ගියා වූ ඔබ වහන්සේගෙන් මම මේ කාරණයක් විමසන්න තමයි බලාපොරොත්තු. ඒකට මට පිළිතුරු දෙන්න. ඊළඟට අහනවා අනගාරියුපේතත්ත වික්කාචාරියං දිගින් සතෝ මුනි පබ්බරෝ හිමේ පුත්ථ මොනියං උත්තමං පදං පැවිදි වීමෙන් අනගාരിക බවට පත් වෙලා ආර්යයන් වහන්සේලා පුරුදු පුහුණු කළ භික්ෂාවේ හැසිරෙන මට භාග්‍යතුන් වහන්සේ මේ මෝනීය ප්‍රතිපදාව දේශනා කරන සේක්වා මුනි බවටපත් කරන ධර්ම තමයි මෝනීය ප්‍රතිපදා කියලා කියන්නේ උතුම් ඥානෙ ලබා දෙන මුනි භාවයටපත් කරන ප්‍රතිපදාව තමයි මේ මෝනීය ප්‍රතිපදා ඒක මට කියා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසන ඊළඟට දිගටම බුදුරජාණන් වහන්සේ මේ මොණීය ප්‍රතිපදාව දේශනා කරන්නට පටන් ගත්තා මොණියං තේ උපං නිත්සං දුක්ඛාරං දුරාභි සම්භවං අන්දතේනං පවක්ඛාමි සන්තම්භස්සු දල්හෝ බව නාලකය ඔබට ඊටාම දුෂ්කර වූ ලබන්න අපහසුම වූ පිළිපදින්නටත් ඊටාම දුෂ්කර වූ මෝනීය ප්‍රතිපදාව මම ප්‍රකාශ කරනවා. ඔබ දැඩි පරාක්‍රමයෙන් ස්ථිර අදිෂ්ඨාණයෙන් මේ ප්‍රතිපදාව පුරන්නට ඕන. මේ ප්‍රතිපදාවේ විශේෂත්වය තමයි ප්‍රතග්ජන කාලයේ ඉඳලම කෙලස් ඇති කරගන්නේ නැතුව වාසය කරන්නට මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. උන්වහන්සේ කල්ප ලක්ෂයක් පාරමී ධම්ම පිරුවා ඒ පාරමී බලයෙන් ඒවා ඒ හැටියටම සිදු කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කොහොමද මේ මෝණීය ප්‍රතිපදාව පුරන තනත්තා ගමට ගියාම හැසිරෙන්නේ සමාන භාගං කුබ්බේත ගාමියක් කුට්ඨ වන්දිතං මනෝ පදෝ සංරක්ඛේය සන්ත අනුන්නත චාරේ නාලකය ඔබ ගමට ගියහම ඔබට සමහර උදවිය බොහෝම ගෞරව භක්තියෙන් වඳින්න පුදන්න පුළුවන් සමහර උදවිය ඔබට නිග්‍රහ කරන්න දොස් කියන්න බනින්න පුළුවන් මේ දෙකේදීම ඔබ සමතාවයෙන් යුක්ත වෙන්නට තමන්ට වඳින බුදුන අය කෙරෙහි උදම් වෙන්න ආශාව ඒව ඇති කරගන්නටත් බෑ තමන්ට දෝෂාරෝපණය කරන අය කෙරෙහි සිත දෝෂ්‍ය කරගන්නටත් බෑ. දැන් අපට නම් ආශාම තරවාගේ දෙයක් ආවොත් ඒවා මෙනෙහි කරලා අයින් කරන්න පුළුවන්. මේ නාලක තෙරුන්ට එහෙම බෑ. ඇති නොවෙන්නම ආරක්ෂා වෙන්න. ගමට ගියාම කවුරු හරි වැඳුම් පිදුම් කළත් එයා කෙරෙහි උදුම් උදම් වෙන්නේ නැහැ. මට වඳිනවා කියලා. ඊළඟට Tamanට දෝෂාරෝපණය කළත් මට දොස් කියනවා කියලා හිත දෝෂ්‍ය කරගන්නේ නැහැ. සමාන භාගංගෝ සමානත්වයෙන් හිත පවත්වා ගන්න ඕන කියලා මේ ගමට ගියාම හැසිරෙන හැටි මුලින්ම දේශනා. ඊළඟට වනයට ගියාම ඇසිර නැති. මේ මොහොනේය ප්‍රතිපදාව පුරන තැනත්තා. උච්චාවාචානිත්තරන්ති දායේ අග්ගේ සික්ඛූපමා නාරියෝ මුනිං පලෝභෙන්ති තාසු තං මා පරෝභයං ආරණ්‍යෙහි ඉෂ්ඨ අනිෂ්ඨ වශයෙන් නොඑක ආකාර අරමුණු අස්කන්නාදාදී දොරටු වලට හමු වෙනවා. ඒවා ඉතින් අර අනුදහන ආරතයෙන් ගිනිසිලි බඳු. එහෙම නන්නා වනාන්තරයක් ගෙනගත්තාම පුංචි පුංචි ගිනිසෙලු, ලොකු ලොකු ගිනිසෙලු, කහ පාට, රතු පාට, නිල් පාට විවිධාකාරය මතුවේ. ඒ වගේ මහා රන්නේ නොයෙක් අරමුණු තියෙන. සිංහ, ව්‍යාග්‍ර, මනුෂ්‍ය, අමනුෂ්‍ය, මල්, දළු, පක්ෂී ආදී විවිධ අරමුණු හමු වෙනවා. පක්ෂීන් මිහිරි නාද කරනම, මල් පිපිලා සුවඳ හමනම මේ ආගේ විවිධ අරමුණු තියෙනවා. ඒ වගේම දර කැඩීමට ගිය ගැහැණු මේ ඉන්න මේ භික්ෂුව දැකලා හුදකලාවින්ම භික්ෂුව දැකලා සිනහාවෙන් කතාවෙන් හැඬීමෙන් අඩනිරුවතින් විවිධ මායම් වලින් කොළඹවා ගන්න සූදානම් සූදානම් වෙන්නට පුළුවන් මේ මොනම අරමුණකින්වත් අස්කන්නාසාදියට ඉදිරිපත් වෙන්නේ මොනම අරමුණකින්වත් ඒ තමාව පෙළඹ වීමට හදන ස්ත්‍රී මායම්මාදී මනෝමෙහකින්වත් සිත කලඹගන්නේ නැතුව ඊටාම හොඳින් සමතාවයෙන් පවත්වා ගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා විරතෝ මේතෝ නා ධම්මා හිත්තාකාමේ පරෝවාරේ අවිරුද්ධෝ අසාරත්ත පානේසු තස ධාවරේ යතහං තථායේතේ යතහායේතේ තථාහං අත්තානං උපමං කත්තා නහනේයන ඝාතේ මේ ගාථා දෙකෙන් බුදුරජාණන් වහන්සේ නාලක තෙරන්ට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත් ඉන්ද්‍රිය සංවර සීලයන් දේශනා කර වදාළා. මෛතුනෙන් වැළකීලා උස්පහත් සේරම සුන්දරෝද අසුන්දරෝද කාමයන් ප්‍රහාණය කරලා විරුද්ධ අවිරුද්ධ සත්‍යයන් කෙරෙහි සමතාවයෙන් යුක්තව මම සැපත කැමති මේ අනෙක් සත්‍යෝ සැපට කැමති මම දුකට අකමැති මේ අනෙක් සත්‍ය දුකට අකමැති මේ විදිහට තමන් උපමා කරලා හිටන් මෛතුන සේවයෙන් කාමයන්ගෙන් බැලකීලා කිසිදු සතෙකුට හිරිහැරයක් උපද්දරවයක් නොකර සතෙක් මරන්නේ නැතුව මේ විදියට පිළිපදින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ ગાථා දෙකෙන් බුදුරජාණන් වහන්සේ නාලක තෙරුන් වහන්සේට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් ඉන්ද්‍රිය සංවර සීලයක් දේශනා කළා වෙනවා. හිතායිච්ඡාන්ත ලෝභාන්ත යත්ථ සත්තු පුතුඥාන චක්කුමා පටිපද්දේය තරේ ප්‍රතග්ජනයා සිවුර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසේ සඳහා ආශාව ඇති කරනවා. ඊළඟට ලබාගත් දේ පිළිබඳවත් ඇලීම ඇති කරනවා. මේ ඉච්ඡා ලෝභ දෙක අත්හැර දාලා පිරිසිදු ආජීවයක් පවත්වන්නට ඕන. පිරවීමට දුෂ්කර වූ අර්ථයෙන් මිත්‍යා ආජීවයට හේතු වන ප්‍රත්‍ය තණ්හාව නැමැති නරකය තරණය කරන්න මේ සිව්පසේ පිළිබඳව ඒ ගුණවලින් යුක්ත වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මෙයින් නාලක තෙරුන්ට ආජීව පාරිශුද්ධ සීලය දේශනා කළා උන්දරමිතාහාරෝ අප්පිච්ඡත්ස ආලෝලුපෝ සවේච්ඡාය නිච්ඡාතෝ අනිච්ඡා හෝති නිබ්බුතෝ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන්නේ මේකයි මේ බත්මත ඇති වෙලා තීන මිද්දේ පහළ වීමට ඉඩ නොතබා මඳක් අණුවෙන් දාණය වළඳන්නට ඕන. හතරපස් පිටක් වළඳන්න ඉතිරි වෙන්න තියෙද්දී පෑන් වළඳලා වළඳීම අවසන් කරන්නට ඕන. ඌණු දොරෝ කියන්නේ ඒකයි. එවම් මම මේ දානේ වළඳන්නේ කෙලිසෙල්ලම් පිණිස මදේ පිණිස නෙමෙයි මගේ මේ ජීවිතයේ පවත්වා ගැනීමට මහානදම් පිරීමට කියලා මිතාහාර වෙන්නට නුවණින් සලකා ඒ ආහාරය වළඳන්නට ඒ වගේම තව තියෙනවා මෙතන අල්පේච්ඡතා හතරක් චේවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසේ පිළිබඳව අල්පේච්ඡතාවෙන් යුක්ත වෙන්න ඕනේ. ආශාව අඩු කර ගන්නට අප්ප කියන ශබ්දයෙන් තණ්හාව නැති කියන අර්ථයත් වෙනවා අඩු කියන අර්ථයත්. මෙතෙන්දී අදහස් කරන්නේ තණ්හාව අඩු කියන එක. චේවර පින්ඩපාත සේනාසන ගිලානම් ප්‍රත්‍ය කියන මේ සීපසේ පිළිබඳව අල්පේච්ඡතාවයෙන් යුක්ත වෙන. ඒ වගේම ඔබ දැන් දුතාංග රකින්නම රකින්නට ඕන මම දුතාංග රකින්න කෙනෙක් කියලා අනික් අය දැනගනිත්වා යන මානය අතහැර දමලා හිටන් දුතාංග අල්පේච්ඡතාවෙන්ද යුක්ත වෙන්න ඒ වගේම බහුශ්‍රත අල්පේච්ඡතාවේ හොඳට මට දැනෝගත්කම තියෙනම මම හොඳ දැනෝගතෙක් කියලා අනික් අය දැනගනිත්වා කියන මේ මානයෙන් උදම්මේම අතහැර දමලා බහුශ්‍රත අල්පේච්ඡතාවයෙන්ද යුක්ත වෙන්න තමන් ධර්මය අවබෝධ කරලා තියෙන මාර්ගඵල ධර්ම මම ධර්මාබෝධය කරගෙන ඉන්නම කියලා මේ අනික් අය දැනගනිත්වා කියන මානය අතහැරලා හිටන් අධිගම අල්පේච්ඡතාවයෙන්ද යුක්තවන්නට ඕන තණ්හාවෙන් උපදින ලොල් බව දුරු කරලා හිතන් සත්‍ය සාපිපාසයෙන් පෙළෙන්නමාගේ ආශාවෙන් සෑමි සෑහීමකටපත් වෙන්නේ නැහැ ඒ ආශාව හැවත් ඉච්ඡාව ප්‍රහාණය කරලා අනිත්‍යා බවටපත් වෙන්නට ඕන එසේපත් වීමෙන් සියලු කෙලෙස් ප්‍රහාණය කොට නිවීමට යන්නට පුළුවන්. මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ නාලක තෙරන්ට රහත් බව දක්වා ප්‍රතිපදාව දේශනා කළා තියෙනවා. ඊළඟට වදාරනම සපින්ද චාරං චාරිත්තා වනන්තම විහාරයේ උපට්ඨිතරක්ඛමූලක්මින් ආසනුපගත මුනි මේ මොණිය මත පුරණ භික්ෂුව ගිහි සමාජයෙන් ඈත් වෙලා වනයේට පිවිසෙන්නට ඕන. පින්ඳපාත කරගෙන තමන් ඉන්න වනාන්තරයට අතු වෙලා ඉන්න ඕන. ගසක් මුල වැඩ ඉඳෙමින් දානේ ටික වළඳන්න ඕන ආදී විස්තරයක් මෙතනින් බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ගාථාවෙන් නාලක තෙරුන් වහන්සේට සියලුම දුතාංග පිළිබඳව විස්තර කර දුන්න වෙන. සජහාන පාසුතෝ දීරෝ වනන්තේ රාමිතෝ සියා ජායේත රුක්කමූලස්මින් අත්තානමබිතෝසයං ඒ මොණීය වත පුරණ භික්ෂුව නූපන් ධාන සමාපatti උපදවාගෙන ආවජ්ජනාදී වශයෙන් හොඳට ප්‍රගුණ කරගෙන ගමෙහි යලී වාසය කරන්නට ඕන. වෘක්ෂ මූලයකට පැමිණිලා ධාන පමනක් නොව ලෝකෝත්තර ධාන කියන ඵල සමාපatti සුවයෙන්ද වාසය කරන්නට ඕන කියන එකයි මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා තතෝ රත්ත්‍යා මේ වාසනේ ගාමන්තමා බිහාරයේ අව්වානං බිනං දේය අභිහාරංච ගාමතෝ මේ විදියට වනයෙහි ධාන සමාපත්තියෙන් වැඩ ඉන්න මේ මෝනීය ප්‍රතිපදා පුරණ භික්ෂුව පසුවදා එළි වුණාට පස්සේ ගමට පින්ඩපාත වඩින්නට ඕන. පින්ඩපාත වැඩියහම අනේ ස්වාමීනි අපේ ගෙදරට වඩින්න අපි දාන පිළිගන්නනවා කියලා ආරාධනා කළාට හැම පිළිගන්නට බෑ. ඊළඟට ගමේ උදවිය දාණය සකස් කරගෙන ආවිල්ලා වට වෙලා හිටන් පින්දපාත වැඩිය භික්ෂුන් වහන්සේලට දානි පූජා කළත් එහෙම පිළිගන්නත් බලෙන්ම කළොත් කරන්න දෙයක් නැහැ එහෙම නැත්නම් ඒ කිසිවක් පිළිගන්නේ නැතුව ගෙන්ගෙට දුප්පත් ජවල් පොහොසත් ජවල් හැම ගේ ගෙන්ගෙටම යමින් පින්දපාත කරමින් ජීවිතේ පවත්වන්නට ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කර වදාළා නමුනිමාගාම මාගම්ම කුලේසු සාසාචාරේ ඝාසේසනං තින්න කත නවාචං පායුතං භානේ මේ මොණීය ප්‍රතිපදාව පුරන භික්ෂුව ගමට වැඩියාම ඒ ගමේ Tamanට දානමාන දෙන දායක දායකාවන් සමග කතාබස් කරන්නට ඔවුන් සංග සතුටු සාමිතේ කතා කරන්න සම්බන්ධ කරන්න වෙන්න ඒවට යන්නට බෑ. ගොළුෙක් මින් හැසිරෙන් තමන්ගේ දානේ පමණක් පිළි අරගෙන ආපහු තමන් වැඩ ඉන්න තැනට සංවර සීලීව කතා බහෙන් තොරව වඩින්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා අලත්තං යාදීදං සාදු නාලත්තං කුසලං ඉති උභේනේව සෝතාදී රුක්ඛං ව උපනිවත්තති ගමට පින්නපාත වැඩියහම අමහාරීට පින්නපාත ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් ලැබුණත් බොහොම හොඳයි කියලා සතුටු වෙන්නට ඕන නොලැබුණත් බොහොම හොඳයි කියලා සතුටු වෙන්නට ඕන ලැබුණා කියලා උදම් වෙන්නටවත් නොලැබුණා කියලා හිත නරක කරගන්නටවත් ඒ දෙකම කරන්නට බෑ. ලැබුණත් එකයි නොලැබුණත් එකයි. දැන් කවුරු හරි පළතුරු කඩන්නට ගහක් ළඟට ගියාම ගහේ පළතුරු නැත්නම් ආපහු එනවා මිසක් ගහට ශාප කරන්නේ නැහැ. ගහට දොස්පරොස් කියන්නේ නැහැ. ඒ වගේ රුක්ඛං උපනිවත්තති කියලා වදාළ ඒකයි. ලැබුණත් එකයි නොලැබුණත් එකයි. ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි. මේ දෙකටම පාදිගුණයෙන් යුක්තව ගමේ හැසිරෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. සපත්ත පාණී විචරන්ත අමෝගෝ අප්පං දානං නහි දෙය දාතරං නාව ඥානිය මේ මොණීය ප්‍රතිපදා පුරණ භික්ෂුව පාත්‍රයේ අතින්ගෙන ගොළු නොවුවේම ගොළුෙක්මින් ගමේ හැසිරෙන්නට ඕන. ඒ වගේම දානයේ සුළුයයි සුළු ප්‍රමාණයක් ලැබුණා නම් ඒක හෙලා දකින්නට බෑ. දන් දෙන තැනැත්තාට මොනම ආකාරයකින්වත් නරක සිතක් අවමන් කිරීමේ සිතක් පහළ කරගන්නේ නැතුව වාසේව කරන්නට ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ නාලක තෙරුන්ට ආවාද කරනවා. උච්චාවාචාහි පාටි පාදා සමනේන පකාසිතා නපාරං දිගුණං යන්ති නයිදං ඒක ගුණං මුතං මේ යටකී ආකාරයට ප්‍රත්‍ය ආදී ඇලෙන්නේ නැතුව මෝණීය ප්‍රතිපදා පුරන භික්ෂුව ඒ ප්‍රතිපදාව පුරන්නට මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපදාම සාරයකට තියෙනවා බුදුරජාණන් වහන්සේ විසින් හීන ප්‍රණීත මධ්‍යම ආදි වශයෙන් උත්පහස් වූ ප්‍රතිපදා දේශනා කරලා තියෙනවා. එහෙම දේශනා කරලා තිබෙද්දි එක් මගකින් දෙවරක් නිවනට නොපැමිණේ. ඒ කියන්නේ සෝ දෙවරක් සෝවාන් වෙන්නේ එහෙම නෑ එකවරයි සෝවාන් ඒ වගේම එක් වරකින් පමණ නිවනට පැමිණීමකුත් රහත් වීමකුත් නැහැ. එක් මාර්ග ඥානයකින් පමණක් සියලු කෙලෙස් ප්‍රහාණය කිරීමට නොහැකි. ඒ නිසා නපාරං දිගුණං යන්ති නොයිදං ඒක ගුණං මුතං කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක තේරුම එක ඥානයකින් රහත් වෙන්න බෑ ඥාන හතරක් ඕන. ඒ වගේම <clears throat> මේ නිර්වාණ අවබෝධය කියන එක ප්‍රතිපදායෙන්ම පැමිණියාම එක මඟකින් දෙවරක් යන්නේ නැහැ. දැන් සෝවාන් වීම දෙකක් නැහැ. එක මඟකින් දෙවරක් යන්නේත් නැහැ. ඒකයි නපාරං දිගුණං යන්ති නයිදං ඒක ගුණම් මුතං කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනම යස්සච්ච විසතානත්ති චින්නසතස්ස භික්ඛුනෝ කිච්ඡා කිච්ඡප්පාහේනස්ස පරිලාහෝන විඤ්ජති මේ ආකාරයට මේ මෝහණීය ප්‍රතිපදාව පුරාගෙන යනකොට ඒ ප්‍රතිපදාවෙන් මේ විසතානම් වූ තණ්හා ඔක්කොම නැති වෙලා යනවා ප්‍රහාණය වෙලා ඒ වගේම කුසල කුසලයන් සේරම ප්‍රහාණය වෙලා මේ විදිහට මේ මොණීය ප්‍රතිපදාව පුරන භික්ෂුව සියලු කුසල කුසලයන් ප්‍රහාණය කළ බැවින් ඔහුට මනම ආකාරයකින්වත් කෙලෙස් දවිල්ලක් ඇති වෙන්නේ නැහැ කියලා මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟට වදාරනවා මොනියං තේ උපං කුරධාරූපම භවේ ජිවායතාලුං ආත්ත උදරේ සංයත සියා බුදුරජාණන් වහන්සේ මේ නාලක ප්‍රතිපදාවේ දුෂ්කරතාවය නැවතත් නාලක තෙරුන්ට ප්‍රකාශ කරනවා නාලකය ඔබට මෝනීය ප්‍රතිපදාව ප්‍රකාශ කරනවා. මේ මෝනීය ප්‍රතිපදාවට පිළිපන් භික්ෂුව දලිපිහි මුවාත උපමා කොට සිව්පස පරිභෝගේ කරන්නට. ඒ දලිපිහි මුවාතේ පැණිතවරිලා කියනවා. මේක ලෙවකන තනත්තා තාම ප්‍රවේශමෙන් කලේ නැතිනම් දිව කැපෙන. ඒ වගේ ඊටාම ප්‍රවේශමින් පරීක්ෂාකාරීව තමන්ට ධාර්මිකව ලැබෙන සිව්පසේ උගත් පරිභෝග කිරීමේදී මොනම ආකාරයකින්වත් කෙලෙස් නූපදින හැටියට ආරක්ෂා වෙන්නට ඔය චේවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසය බොහොම කෙලෙස් ඇති වෙන කරුණ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ සිව්පසේ පරිභෝග කරන්නට ඕන තමන්ට ධාර්මිකව ලැබිච්ච දෙයක් වුණත් අර දැලපිහි මුවාතේ ගාන ලද පැණි ඊටාම ප්‍රවසෙමින් ලෙව කන්නවා බොහොම ප්‍රවසෙමින් ලෙම කෑවේ නැතිනම් දිව කැපෙනවා ඒ වගේ තමන්ට ධාර්මිකව ලැබිච්ච සිව්පසේ වුණත් ඊටාම සිහිනුවණින් පරිභෝග කරමින් කෙලස් නූපදින හැටියට ආරක්ෂා වෙන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ නානක තෙරුන්ට දේශනා කරනවා. ඒ වගේම දෙවෙන් තොල හපා රස තෘෂ්ණාව කියන එක මර්ධනය කරන්නට වැරදි මාර්ග වලින් ලැබෙන සිව්පසය මේ මොණීය ප්‍රතිපදාවට සුදුසු නැහැ. ඒ නිසා දෙවෙන් 12 හපා තණ්හාව දුරු කරමින් වැරදි මාර්ගවලින් ලැබෙන සිව්පසය පරිභෝග නොකරමින් උදරයේ සංයමය ඇති කරගන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කළා අලීන චිත්තච සියා නචාපි බහු චින්තයේ නිරාම ගන්ධ ආසිත බ්‍රහ්මචාරීය පරායනෝ නිතරම කුසල ධර්මයන් වැඩි දියුණු කර ගැනීම පිණිස වීරිය කරමින් නොපසුබට උත්සාහයේ ධර්මයෙන් කුසීතේක් නොවී වාසය කරන්නට ඕන. එහෙම අරන්නේ වාසය කරනකොට නොයෙක් විතරක ඥාතීන් පිළිබඳව කාම විතරක ආදී එන්නට පුළුවන්. ඒවට එන්න නොදී තමන්ගේ මනස ඊටා හොඳින් ආරක්ෂා කරන්නට ඕන. මේ විදිහට හිත හිත ඊටාම පවිත්‍රව තබා ගනිමින් තණ්හා මාන දෘෂ්ටි ඇතිවීමෙන් භවයේ ඇලෙන්නට යන්නේ නැතුව ශීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශාසන බ්‍රහ්මචර්යාව පිහිට කොටගෙන වාසය කරන්නට ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් නාලක තෙරන්ට දේශනා කළා ඒකාසනස්ස සික්ඛේත සමනුපාසනස්ස ඒකාන්තං මූනමක්කාතං ඒකෝ වේ අබිරමිත්තේ සතර ඉරියව්වෙම හුදකලා වෙමින් කාය විවේකයේ යලී වාසය කරන්නට. ධන සමාදයෙන් ඈත් වෙලා හුදකලාව භාවනා කරමින් වාසය කරන එකට තමයි කාය විවේකී කියන්නේ. එහෙම සතර ඉරියව්වෙම හුදකලාවෙම කාය විවේකයෙන් යුක්තව වාසය කරන්නට ඒ වගේම Tamanට මෙතෙක් කියලා දුන්න මේ භාවනා කර්මත්තාන බලහිත පිහිටවාගෙන චිත්ත විවේකයක් ඇතුව වාසය කරන්න නීවරණයන් ප්‍රහාණය කරලා ප්‍රථම ධානාදී දාන ලබාගෙන චිත්ත විවේකයක් ඇති කරගන්නට මේ කාය චිත්ත විවේකයයි කියන ඒකත්වය මෝණහෙවත් මුනිභාවය කරන ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා කාය චිත්ත විවේකයෙහි ඇලී වාසය කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කරවදා අත්ථ භාසී දස දිසා චුත්තදීරාණං නිග්ඝෝසං ධායිනං කාමචාගිනං තතෝ හිරින්ච සද්ධං ච භීය කුබ්බේත මාමකෝ මේ බුද්ධ ශාසනයකදීම පුරණ එකම ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාම වන මෝණීය ප්‍රතිපදාව පුරනකොට ඒ තනත්තාගේ කීර්ති ഘോഷාව දස දිශාවෙම පැතිරෙන්නට පටන් ගන්නවා. ඒ වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් වෙන් වෙලා ඒවා ඔක්කොම අතහර දමලා ධානලත් නුවණැතියන්ගෙන් එන කීර්ති ගෝසාව අසලා ඒවට උදම් වෙන්න උඩඟු වෙන්න එහෙම බෑ. එහෙම උදම් වෙන්නේ උඩඟු වෙන්නේ නැතුව මේ මට ලැබෙන කීර්ති ප්‍රසංසා මේ නෛර්යානික ප්‍රතිපදාව නෛර්යානිකව බුද්ධ ශාසනය නිසා ලැබෙනේවයි කියලා කල්පනාවට අරගෙන ලැජ්ජාවත් ශ්‍රද්ධාවත් උපදවාගෙන තව තවත් වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති ධර්මයන්ම පුරමින් වාසය කරන්නට ඕන මෙන්න මේ ආකාරයට කළාම තමයි මගේ ශ්‍රාවකයෙක් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ මොණීය ප්‍රතිපදාව පුරනකොට මේ වගේ භික්ෂුවක් මේ වගේ දුෂ්කර ප්‍රතිපදාවක් පුරනවා කියලා ධානලාභයෙන් අතර නුවණැතියන් අතර බොහෝම කීර්ති ഘോഷාව පැතිරෙන්නට පුළුවන්. ඒවට උඩඟු නැවේ මේ ලැබෙන කීර්ති ഘോഷාව සාධාරණ එක. ධර්මයේ නිසා නායරික නායර්යානික ප්‍රතිපදාව නිසා ලැබෙන එකක් කියලා ඒ පිළිබඳව ශ්‍රද්ධාව ලැජ්ජාව ඇති කරගෙන වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති ධර්මයන් පුරන්නට ඕන මෙහෙම කළාම තමයි මගේ ශ්‍රාවකයෙක් වෙන්නේ මේ නාලක ප්‍රතිපදාව මොණීය ප්‍රතිපදාව සම්පූර්ණ වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තං නදී විජානාථ සබ්බේසු පදරේසු ච සනන්තායන්ති කුත්සම්භා තුන්හියාති මහෝදදී ඒ දීර්යංගේ කීර්ති ගෝසාවාසා උඩඟු නවිය යුතුයයි යන කාරණය පිළිබඳව මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ නිදර්ශනයක් දක්වනවා. ගංගා ඇලවේලි දියාලි ආදී නිදර්ශනයකට. ඇලවේලි දියාලි කුඩා දියපාරවල් නාද කරමින් ගලාගෙන යනවා. දැන් කඳු වලින් වැටෙන දියපාරවල් ඈතට ඇහෙනවා නාද කරමින් තමයි මේව ගලාගෙන යන්නේ. නමුත් මහා ගංගාවට වැටුනහම මහා ගඟ ඊටාම නිස්සද්දව ගලා බසිනවා. නිහඬව ගලා බසිනවා. ඒ නිහඬව ගලා බසින මහා ගංගාවමේ උඩඟු නොවේ මේ මෝනීය ප්‍රතිපදාව පුරන්නට ඕනේ තමන්ට ලැබෙන කීර්ති ප්‍රශංසාව මේ ප්‍රතිපදාවේ තිබෙන නෛර්යානික ගුණයක් කියලා හිතලා ලැජ්ජාව ශ්‍රද්ධාව උපදවාගෙන තව තවත් ප්‍රතිපදා පුරන්නට ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ නාලක තෙරුන් උනන්දු කරනවා යදුනකං තං සනති යං පුරං සම්තමේවතං අඩ්ඩකුම්භූපමෝ බාලෝ රහදෝ පුරෝව පණ්ඩිතෝ යම කූණ දෙක නද දෙනවා හඬනවා යමක් පිරුණේද ඒක නද දෙන්නේ නැහැ. දැන් කලගෙඩියක වතුර අඩු නම් ඒක නද දෙනවා, හඬ දෙනවා. කලගෙඩියේ වතුර පිරීලා තියෙනවා නම් හෙල්ලුවට නද දෙන්නේ නැහැ. ශාන්ත වෙනවා. මේ ගුණධහමෙන් තොර බාලයා අර දිය නොපිරුණු කලවට උපමා කළා. අඩක් පිරුණු කලය සෙලවෙන්න වගේ මේ බාලය අඩු සුළු දෙයකින් පවා උදම් වෙනම උඩඟු බවට පත් වෙනවා. පඬිතයා එහෙම නෙමේ රාහදෝ පූර්ව පඬිතු මහ විශාල විලක් තියෙන සුලඟ හමන්නේ නැති තැන ඒ පිරුණු දියවැල කිසිම සද්දයක් නැහැ. බොහොම නිසංසලයි සාන්තයි. ඒ වගේ මේ මෝනීය ප්‍රතිපදාව පුරන තනත්තා ඊතා ශාන්තව නිහඬව හැසිරෙන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කර වදාළා. යං සමානෝ මහෝ භාසති උපේතං අත්ථ සංහිතං ඥානං සෝ ධම්මං දේසේති ඥානං සෝ බහුභාසති ඒ බුදුරජාණන් වහන්සේ නැමැති ශ්‍රමණයා අරතෙන් ධර්මයෙන් යුක්ත හිත වැඩ සැලසෙන ධර්මයේ බොහෝ සෙයින් දේශනා කරනවා. උඩඟු කමින් හෝ වෙනත් හේතුවකින් නෙමෙයි දැනගෙන අවබෝධ කරගෙනම තමයි මේ ධර්ම දේශනා කරන්නේ. බෞභානිත්වයෙන් යුතුව නෙවෙයි සත්‍යයෙන්ට හිත වැඩ සැලසෙන ධර්ම බොහෝ කොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ගාථාවෙන් අදහස් කරන්නේ ඒකයි. යෝච ධම්මං සාමං යුත්ත ඥානං නාති සමුනි මෝන මරහති සමුනි මෝන මජ්ජගා මෙසේ බුදුරජාණන් වහන්සේ ਸਰුවඥතා ඥාණයට පැමිණ ධර්ම අවබෝධ කරගෙන බෙහෙවින් ධර්ම දේශනා කරනවා ලෝමාදී කෙලෙස් බිඳීමට තමත් ඒ නිබ්බේද මාගිය කියන නුවණින් ඒ ධර්මයේ ආબોධ කොටගෙන මනාකොට සිත රැකගෙන යම් භාසිතයක් සත්‍යංගේ හිතසුව පිණිස නොපවදීද එය බොහෝ කොට නොකියයිද මේ බඳු ආකාරයට පිළිපදින ඔහු මෝනීය ප්‍රතිපදාවට සුදුසු වෙනවා කියන එකයි මේ අවසාන ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ තනත්තා මෙතෙක් කියන ලද මේ ප්‍රතිපදාව පුරණ තනත්තා මෝණීය ප්‍රතිපදාවට සුදුසු කෙනෙක් වෙනවා ඒ වගේම රහත් බවට පත්වීමට සුදුසු කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ අවසාන ගාථාවෙන් වදාළ මෙතන ගාථා 25ක් කියමුණා මේ ගාථා 25ෙන්ම මෝනෙය ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට කාලය ඉඩ දෙන්නේ නැති නිසා බොහෝසෙයින් ඒ ගාථාවල අර්ථය පමණක් කියවා මිසක් විස්තර කරන්නට කාලය ලැබුණේ නැහැ. කොහොම වුණත් මේ කාල සීමාව තුල සම්පූර්ණයෙන්ම මෝනීය ප්‍රතිපදාවට ආйти ගාථා ශේරම කියලා හිතන් විස්තර කරලා දුන්නා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ නාලක තෙරුන්ට මෝනීය ප්‍රතිපදාව දේශනා කළා. ඉතින් මේ මෝනීය ප්‍රතිපදාව අහලා නාලක තෙරණුව තුන් තැනක අල්පේච්ඡතාවයට පැමුණා. දර්ශනයෙහි ශ්‍රවණයෙහි පුච්ඡාවෙහි කියන මේ කරුණ මෙසේ සිදුවෙන්නේ උන්වහන්සේ කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා පුරාගෙන ආපු උත්තමයෙක්. ඒ නිසා මේවා මේ ආකාරයටම සිදුවෙනවා. දර්ශනයේ අල්පේච්ඡතාවය. උන්වහන්සේ මේ මෝනීය ප්‍රතිපදාව අහලා අවසානයේ සතුටු වෙලා භාග්‍යතුන් වහන්සේට වැඳලා වණේට පිවිසුණා. අනේ මට නැවත වාරයක් භාග්‍යතුන් වහන්සේ දකින්නට ඇතනම් කියලා ආශාවක් ලොල් බවක් නැවත මේ නාලක දරුන්ට ඇති වුණේ මේක තමයි දර්ශනීය අල්පේච්ඡතාවය කියන්නේ. පාරමිතා බලයෙන් මෙහෙම වෙන්නේ. ඊළඟට ශ්‍රවණෙහි අල්පේච්ඡතාවය අනේ මට නැවත බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නටත් නම් හොඳයි කියලා ලොල් බවක් ආශාවක් ඉපදුනේ නැහැ මේ නාලක තෙරුණ. මේ ශ්‍රවණෙහි අල්පේච්ඡතාවය. ආයි බණ අහන්න ඕන කියලා හැම කිසිදු කල්පනාවක් මේ නාලක තෙරුණට පහළුණේ නැහැ. ඊළඟට පෘච්ඡාවෙහි අල්පේච්ඡතාව අනේ මට නැවතවරක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ මොණීය ප්‍රතිපදාව අහගන්නට ඇත්නම් කියලා මේ ප්‍රශ්න කිරීම පිළිබඳව ලොල් බවක් ආසාවක් මේ නාලක තෙරුන්ට ඇතුණේ මේ තුන්තනක අල්පත අල්පේච්ඡතාවයෙන් යුක්තව උන්වහන්සේ මේ මහා දුෂ්කර ප්‍රතිපදාව පිරුවා. කඳු පාමුලකට පැමිණිලා එක වනලැහැබක දෙදිනක් ගත කළේ නෑ මේ තුරුන් වහන්සේ. එක් වෘක්ෂ මූලයක දෙදිනක් ගත කළේ නෑ. එක් ගමක දෙදිනක් වින්න පාත වැඩියේ නෑ. මෙසේ වනයෙන් වනයට වෘක්ෂ මූලයෙන් වෘක්ෂ මූලයට ගමින් ගමට යමින් ප්‍රතිපදාව පුරා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහලා ඒ අනුවම කටයුතු කළා හිටන් රහත් භාවයට පත් වෙනවා. මේ ප්‍රතිපදාව පුරණ උදවිය මේත ඉස්සර සාසනවලත් පුරලා තියෙනවා උසස් වශයෙන් උත්කෘෂ්ඨ වශයෙන්ම පුරනවා නම් ඒ භික්ෂුවගේ ජීවිත කාලය මාස 7යි. මධ්‍යම වශයෙන් පුරනවා නම් අවුරුදු 7යි. මන්ද වශයෙන් කරනවා නම් අවුරුදු 16ක් වෙනවා. ඉතින් මේ නාලක තෙරණුව උත්කෘෂ්ඨ වශයෙන්ම මේ ප්‍රතිපදාව පිරුවා. ඒ නිසා උන්වහන්සේට ආයු වළඳන්නට ලැබුණේ මාස හතක් විතරයි. ඉතින් බුදුරජාණන් සිද්ධාර්ථ කුමාරය උපන් දවසේ තමයි උන්වහන්සේ ඍෂි ප්‍රවිද්‍යාවෙන් පැවිදුනේ. ඉතින් එතකොට අවුරුදු 20ක් වුණා නම් අවුරුදු 55ක් විතර වෙනවා මේ කාලේ හිතනකොට 55 60ක්. උන්වහන්සේ මේ විදිහට මාස 7කින් නාලක ප්‍රතිපදාව පිරුව උත්කෘෂ්ඨ වශයෙන්ම පිරුව. පුරලහිතං බැලුව තමන් වහන්සේගේ ආවිෂ අවසාන. ඊළඟට ස්නානය කරලා තුන් සිවුරු යඳ පොරවාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න දිශාවට හැරී පසඟ පිහිටුවා වැඳලා ඇඳිලි බැඳගෙන හිඟුල් පර්වතය කියන එක අසුරකට හිටගෙනම උන්වහන්සේ පිරිනිවන් පෑ වදාළා. උන්වහන්සේ පිරිනිවන් පෑ බව දැනගත් භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග එහි වැඩම කොට දේහනේ දේහය ආදායනය කරවලා දහසගෙන චෛත්‍යයක් කෙරෙව්වා. ධම්සක් පවතුම් සූත්‍රය දේශනා කොට මාස 7යි දින 7ක් ගිය තැන තමයි මේ නාලක තෙරණුව පිරිනිවන් පෑවේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ වාර්තාගත වෙලා තියෙන හැටියට පළමුවෙන් පිරිනිවන් පෑ තෙරුන් වහන්සේ නාලක තෙරුන් වහන්සේ කියලා අපට හිතා ගන්නට පුළුවන්. පින්වත්නි මෙතෙක් මේ නාලක ප්‍රතිපදාව මොණීය ප්‍රතිපදාව විස්තර කරමින් ධර්ම දේශනා කළා හැමදෙනාමිතා ශ්‍රද්ධා ගෞරවයෙන් ධර්ම ශ්‍රවණේ කළා මේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ජනිත කරගන්නා ලද උදාර කුසල බලය හේතු කොටගෙන හැමදෙනාට මේ තා ඉක්මනින් උතුම් අමාමහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව තබා ගන්නවා